සත්ත නමෝ තස්සේ සයරතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ සයරතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ආකෝ පනිතා සංනා සත්ත පරිමානා පරියති සත්ත නිරුද්ධමානා නිරුද්ධති රූප විතක්කෝ ලෝකේති රූපං සාත රූපං ඉත්තේසා සංහා හරියමානා පරියති නිරුද්ධමානා නිරුද්ධති ඕරුණිය යෝගාවත මහා සංඝරත්න අවතරයි මේ සේවාතික උපාසක මහත්මිය සම්බන්ධ කරගෙන තවත් ආගෙන ලබන කූටිකතා බලස්ථානයෙන් ලබන ධර්ම දේශනා මාලාවේ මේ 93 වෙනි අංකේ ධම්මානුපස්සන කොටස නිරෝධ සත්‍යය අතිවිශේෂ වශයෙන් ගන්න අද රූප විතක්ක කියන කොටසයි මේ දේශනාව සඳහා මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකන අපි සහ සතිපට්ඨාන සූත්‍රයේ මේ බොහොම අවසාන කොටසේදී මේ හැතිරෙන්නේ ඒනොත් <clears throat> තුන්වෙනි සත්‍යයේ නිරෝධ සත්‍යය චතුරාර්ය සත්‍යය ඒකෙත් කොහොම අවසාන කොටස තමයි කොටස තමයි මේ රූප විතක්ක ශබ්ද විතක්ක ගන්ධ විතක්ක රස විතක්ක පොට්ටබ්බ විතක්ක මනෝ විතක්ක කියන මේ විතක්ක ධාරණ පිළිබඳව කරුවැත්තන් වහන්සේ නිරෝධයේ පැත්තට නැත්නම් නිවන පැත්තට බාර කරලා දේශනා කරන අවස්ථාව. ඉතින් මේකේ මේ පිරිසටම වශයෙන් බලනකොට මේක මතක් කර දීමේ තේරුම් කර දීමේ පහසුවක් තියෙනවා. මොකද අපි මේක කුෂ්ණාව ගැන කතා කරනකොට නැත්නම් සමුදේ සත්‍ය ගැන කතා කරනකොට රූප සංඥාවට පස්සේ රූප විතක්ක ඒක තෘෂ්ණාව ඇතිවීමට සහ නැග ගැනීමට යම්තේ හේතු වෙනවද ඒ වැඩපිළිවෙලමයි ඒ ක්‍රියාපටිපාටියමයි මේ සංහාව නිරුද්ධ වීමට ප්‍රහාණය වීමට විස්තරේ තියෙනවා ඒ නිසා මේකේ එක විදියක හැල්ලු ගතියක් එක විදියක හිත සාරසන ගතියක් තියෙනවා මේ තෘෂ්ණාව ඇති වෙන යම් ආකාරයකටද ඒ ආකාරයටමයි ගැළවීම ඇති වෙන්නේ. ඒ නිසා ඊකානත්ම වැදගත් කාරණා වෙන්නේ විශේෂයෙන්ම මේ Nirodhe පැත්තේ බලනකොට වැදගත් කාරණා වෙන්නේ මේක පහළ වෙන්නේ කොහොමද? පහළ වෙන යාන්ත්‍රණය කොහොමද? ඒකේ සමීකරණය කොහොමද කියලා දැන ගැනීමයි නිවන කියන්නේ. ඒක නිසා අපිට ඊටානත්ව සැලකිල්ලේ අන්ත මේ අන්තරාවලෝකනයක් ඇතුළතට හැරී බැලීම. වර්තමාන මොහොතට මෙතනම මෙතනටම නැවත ගමනක් අනිමාර්ථ වෙනවා. අනිමාර්ථයෙන් දක්වන. ඒක නිසා මේ දෘෂ්ණා පක්ෂය ඇතිවීම සමුදය පිළිබඳව හොඳ අවධානයක. ඒක දැනගන්න ඕනේ. දැන ගැනීමයි යෝගාවචරයේ වැඩි කියන ධර්මත අන්තරාවලෝකනයක් ඇතුළට ඇවිත් හිත මේක සමහරවිට විපස්සනා කියන වචනය මේ විශේෂ පස්සනා විශේෂ දැක්ම පෙන්නන්නේ මේ අන්තරාවලෝකනය ඇතුළට හැරවීම ඒ මොකද සාමාන්‍ය ලෝකයාගේ තියෙන්නේ මේක නෙවෙයි හිතකට හැරවීම හැම වෙලාවෙම ඇහෙන් රූපයක් දැක්ක ආදි වශයෙන් ඇහ කන ආදී ඒ ඒ ඉන්ද්‍රයන් ගැන විස්තරයේ මේ ලෝක විශ්ේ වශයෙන් බාහිර දැනුම වශයෙන් තියෙන්නේ මේ ආයතනයන් ගෙන් අර ඇති වෙන දැකීම ඇතිව ආදී ඒ ඒ ක්‍රියාවන් වලින් පිට පිටතට ගියා නම් වෙන චිත්තක්ෂණයකට ගියා නම් සම්බන්ධ අනිත් පුද්ගලයා අතර ගියා නම් එතන ඒකාන්තයෙන්ම මේ සංසාර ගැට ගැනීම, තණ්හාව වැඩි වීම, තණ්හාව ලැබ ගැනීම සිදුවේ. ඒක තමයි ලෝකේ පස්සනේ කියලා පස්සනාගේ දැකීම කියලා ලෝකයා සාමාන්‍ය විවහාර ගන්න ඇහිීම කියලා විවහාර කරන්නේ ගාන්ධ රස බැලීම ස්පර්ශය ලැබීම කල්පනා කිරීම කියලා ලෝකයා කල්පනා කරන්නේ හිතන්නේ විවහාර කරන්නේ බාහිරාවර්ති අනුංග කුණු කන්දරයක් ඒ තාගුරට වප්පෝතන නම් කියන විවිධ විෂය ඉතින් උපාදිත්‍ය එක එක නඟුරාමක් තියෙනවා අනුංගි දේවල් ඒ ගොඩාක් ගන්න කෙනා නමුත් මේ විශේෂ උපක්ෂණාව කියලා කියන්නේ අන්න ඒ වැඩ පිළිවෙලමයි ඒ උනන්දුවමයි ඒ යදෝමයි අන්තරාවලෝකනයක් සිදු වීමයි වෙනස. ඇතුළත හැරෙයි. මේසා ලෞකික ඥාන දෝෂයක් නැහැ. ඒකට කාලය යදුවට ඒ දඬුවම් කළ යුත්තක් නෙවෙයි. නමුත් යෝගාවචර ජීවිතේ පටන් ගන්නතර පස්සේ විශේෂයෙන්ම විපස්සනා පටන් ගන්නතර පස්සේ අර පිටතට හැරිච්ච දේ ඇතුළතට කරවා ගැනීමයි මෙතන මේ විශේෂ කියන වී పూర్ව පස්සනාවේ සඳහන්. ආනේ සඳහා ඒක දැක ගැනීමට නම් අපි කොලින්ම මූලික වාක්‍යයෙන් පිළිගන්නා වූ මේ සංසාර දුකය ලෝකයේ දුකේ පිහිටලා තියෙනවය කියනා වූ කාරණාව මත ඉඳගෙන මේ දුක දිහා මේ දුක ඇති කරන කාරණාව දිහා ඇතුළට හැරිලා බැලීමක් තමයි ඒ සමුදේ පක්ෂයේදී පරිවර්තන වංශේ ආරාධනා කරන්නේ. යම් වෙලාවක ඒ ඇතුළට හැරවිය හරවා බැලීම සිදු වුණානම් එතෙන් පටන් ඒ යෝගාවචරයාට මම දැන් මෙතන කියන උපමාන තුන යටතේදී තමා තුළ ඒ ඒ තන ඒ තෘෂ්ණා ආදී සංසාර ඇලී බැඳී තබා ගන්න ලාසු ස්ථාන වෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ <clears throat> කුෂ්ණාව පිළිබඳව නැත්නම් සමුදේ සත්‍ය පිළිබඳව සාකච්ඡා කරන ඒ හැම පාඩේකම තිබෙනවා එත්තේ සාකන්නා උපපද්මානා උපපද්දති නිවිසමානා නිවිසති. ඔන්න ඔතනමයි ඊට කලින් තිබුණ එකක් එහෙම නෙවෙයි ඒ චිත්තක්ෂණයමයි કૃષ્ණා උපදී. ඒ චිත්තක්ෂණයමයි કૃષ્ණාවට ළඟගන්න. උපාද කිති භංග වශයෙන් කියනක විස්තර කළදී ආන්නේ එතනයි එහෙම නැතු මේ කලින් දාන કૃષ્ණාහක දෙන්න ආව නෙවෙයි. ආන්නේ මේ බව පහළ වෙනවනම් පහළ වෙන්නේ එතනමයි ළඟ වෙනවා ළඟන්නේ එතනමයි කියලා අපි මේ පාඩේ කතා කරන්නේ. අද ඒ නිරෝධ පක්ෂයට ගියාට පස්සේ කියනවා එච්චේකා තණ්හා කත්ත උපජ්ජමාන නිරුද්ධමාන නිරුද්ධති කත්ත තනියමාන පහියති ඒ මේ විස්නාව කොතනකනම් ප්‍රහාණ වන්නේ ප්‍රහාණ වෙයිද නිරුද්ධ වන්නේ නිරුද්ධ වෙයිද කොතනද රූප විචක්කෝ ලෝකේ යම් වෙලාවක රූපයන් පිළිබඳව ඉතේ මේ විතර්කයේ කියන চৈতසිකේ පහළ වෙනවා නම් ඒක පහළ වෙන්නේ ප්‍රිය ආකාරයෙන් මනහප ආකාරයෙන් කිය රූපං සාත රූපං. ඒ ආකාරයෙන් මිහිරි ආකාරයෙන්. අන්න එතනමයි ඒ ප්‍රිය ආකාරයෙන් මනහප ආකාරයෙන් මිහිරි ආකාරයෙන් පහළ වෙන්නා වූ ඒ රූප විචක්කය විෂයෙයිමයි මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ මේ තෘෂ්ණාව සුදුතරේ. ඒක උණු උණුවේදී ඉන්ද්‍රියාවත් ඇරලා එතනම කියලා ගැනීමයි මේකේ තියෙන අකාලික ස්වરૂපේ සාන්දෘෂ්ටික ස්වરૂපේ ඉතින් මේක උත්කෘෂ්ඨම අවස්ථාව බව අපි ආදරෙන් පිළිගන්න ඕනේ නමුත් මේක බැරි අවස්ථාවක් කරගන්න උත්සාහ කරන එක ගැන පිළිබඳව තමයි අපි පුදුම වෙන්නේ මේ වාක් විස්තර අතුවාවල් ටීකාවල් මේවා පිළිබඳ විස්තර කරන්න ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද මේ උණු උණු වීම රූප විතක්කේ පහළ වෙන්නකොටම උණු උණු වීම එතනදීම අප්‍රමාදීවම ඒක දැක ගැනීමමයි ප්‍රහාණයකින්ට පළවෙනි පියවර. නමුත් විස්තර අතර කියනකොට අර තින්ත වේදිලා අර වහයි වෙලා ඉඳලා. එතකොට ඉතින් අලුත් කර්මාන්තයක් පටන් ගන්න වෙනවා. මොකද රූප විතක්කේ පිළිබඳව නෙවෙයි දැන් කතා කරන්නේ ඒකේ අක්ෂර විස්තරය. ඔතන තමයි ඔය දර්ශන විද්‍යාවට පොඩ්ඩක් පිටකොට යන තැන. දේවල් වලින්ම අත්තර විස්තර දැනගත්තට දේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානෙ යටයි. ප්‍රත්‍යක්ෂය මහා වෙනවා. නිරුද්ධ වෙන නිලීන වෙලා යනවා හැංගිලා යනවා. ඒ මොකද මේ විස්තර අක්තරයි ඒ වගේ ඉන්මායි ඉන්මායි මාර්යාදාවන් ගැන කතා කර කර ඉන්න නිසා. ඒ නිසා මේ රූප විචක්කයෙන්මයි කුෂ්ණාව පහළ වෙන්නේ ඒක දැන ගැනීමමයි ප්‍රහාණය කියලා කියනකොට හරි හැලුවක් කියන්නේ මේක එක චිත්තක්ෂණයක වැඩක් මේ මොහොතේ වැඩක් දැන් මෙතන වැඩක් ආ මේ විදිහට මේ මනුස්ස මනසකට අකාලිකවම මේ සත්‍ය ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන් බවට ප්‍රකාශ කර එකම මනුස්සය. සර්වජන. අනිත් ඔක්කොමලා මේක සඳහා විවිධාකාර කාලය පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා දේශය පිළිබඳ පටලැවිල්ලක් ඇති කරා ගැලවුම්කාරයෙක් කියලා මට පරිබාහිරව තව කෙනෙක් පිළිබඳ පටලැවිල්ලක් ඇති කරා මේක ගැලවීම කාර්යයේ සුභ ආසින්දන ලැබිය යුතුයි ආශිර්වාද ලැබිය යුතුයි කියලා මට බෑ මම පාප කරයි මම වරදන් දෙයට යටවිය යුතුයි අන්න එහෙම කළා මේ මිනිසයා තුච්ච තත්ත්වයකට පත් ඉතින් මේ සුද්ධ tattara පත්තරාණ්ඩ ඇති කරපු ධර්මයකට ඒව ධර්ම කියලා වදිනවා. මේක තමයි කෙලෙස්වල ස්වરૂපෙ කොච්චර විවිධ දේ දුන්නත් එක්කන කරන්න පුළුවන් ස්වરૂපයක් කෙලෙස්වල තියෙනවා. ඒ නිසා මේ දේව ධර්මයක් මේ විදිහට කෙලෙසා ගැනීම මනුෂ්‍යයාගේ නිර්මාණයක් මිසක් ඔබ දේව නිර්මාණයක් වෙනවට වඩා මනුෂ්‍යයාගේ නිර්මාණයක් කියන එක තමයි වගේ මොකද මනුෂ්‍යයා කෙලෙස් පරිකාරයි. නමුත් සර්වඥාන්සේ කතින්ම කලින්ම මේ කෙලෙස් කන්දේ නැගිටලා උන්වහන්සේ දේශනා කළා රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාතරූපං එත්තේ සාතංහා විරුද්ධමානා නිරුද්ධති කදීයනානා කහිය ඊට කලින් අපි සාකච්ඡා කරන්නේ පාර රූප සංඥා ලෝකේ පිය රූපං රූප සංචේතනා ලෝකේ පිය රූපං ආදි වශයෙන් සංඥා චේතනා ඊට පස්සේ තමයි විතක්ක ඒ විතක්ක පිළිබඳව සූත්‍ර පිටකේ විවිධ තැන්වල විවිධ ආකාර අත්කල් අකුඩව් දීලා තියෙනවා ඒක තේරුම් ගැනීම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා අකුසල් පක්ෂයට බර වෙච්චහම ලෝකයේ ලෝභයට, තද ලෝභයට බැඳීලා පහළ වෙන්නා වූ විතක්ක, විතක්කනේ කිරීම කාම විතක්ක වශයෙන් දක්වලා ඒ වගේම තරහට නැසේවා මීේවා ආදී වශයෙන් කල්පනාවකින් කටයුතු කරන විතක්වලට ව්‍යාපාද විතක්ක. අනුන්ට හානි කිරීම පිළිබඳව හිංසා පිළිබඳ විතක්ක විහිංසා විතක්ක. මේවට ප්‍රතිපක්ෂ දේවල් තමයි සම්මා සංකප්ප වශයෙන් දක්වන්නේ. ඒ නිසා මේක අවබෝධය පෞද්ගලික මට්ටමේ හිතේ. ඒ වගේම සුල්ල වේදාල ආදී සූත්‍රවල දක්වලා තියෙනවා මේ විතක්ක සහ ਵਿਚාර දෙක තමයි මේ කතා කිරීමට පෙරහුරුව පෙරදැක්ක. වකී සංඛාර වශයෙන් දක්වනවා. විතක්කත්වා ਵਿਚාරත්වා වාචං බින්දති කියලා සටහන් කරලා තියෙනවා. විචා හිතට ආපු ඒ දේ විතර්කණය කරලා ਵਿචාරය විමසා බලලා ඊට පස්සේ තමයි වචනයට නගන්නේ. ඒක නිසා වචනයක් දොඩමළු වීමක් කතා බාහුල්‍යයක් ඇති වෙන්න මුලින් කායික මට්ටමේ සිදුවෙන ඔය බොජ දැමීම. කුකුරු ගැහිල්ල. පිටක්ක විචාර දෙක වශයෙන් දැක්කන් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සෙක් වේගෙන් කතා කර කර ඉන්නකොට ඒ මිනිස්යාට හෝ අහගෙන ඉන්න කිසිම කෙනෙකුට තේින්නේ නැහැ ඒක යා හිත එක කතා කරන බවක් එක දිගට ඒ කතාව සමාලාට අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එකට බර වෙලා ශීඝ්‍රයෙන් කතා කරනවා නමුත් ඒ හැම කතාවකම tire පිටිපස්සේ මේ විතක්ක සහ විචාර කියන ධර්ම දෙක වැඩ කරමින් තමයි ඒ හැම කතාවක්ම මොකක් හරි කෙලෙසකින් පොඟවල එමලා මොහොන් ගන්නලා <clears throat> විස බීජ ගන්නලා තමයි එන්නේ. ඒක නිසා මේ සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී මේ සඳහන් කරනවා බොරු කියන, තේලාම් කියන, හිස්සතන කතා කියන, පරිවර්තන කතා කියන කියලා <clears throat> ප්‍රති දුක්චරිත මේ සෑම දෙයකම අනිවාර්යයෙන්ම කෙලස් තෝගයක් මුසු වෙලා තියෙනවා. ඒ කෙලස් මුසු වීම කෙනෙකුට කියන්න පුළුවන් එහෙම හිතලා එහෙම කරලා නෙවෙයි මම මේ කතා කරේ මෙහෙමයි මෙහෙමයි කියලා අපි අර උත්තරාත්මක මනසක් කියන දෙයක් තිබුණානේ එහෙම දේවල් කියන එහෙම තිබුණාට කවමදාකවත් ඊට කලින් පහළ වෙච්ච ආ වූ වෙන්නා වූ මේ මේ කතාවට පසුබිම සකස් කර දෙනා වූ රූප විතක්ක නැත්නම් මනෝ විතක්ක ආදී ධර්ම විචාර ආදී ධර්ම කවදාකවත් පෝෂණය කරලා තනවාරලා ප්‍රියමනාප කරලා නොවෙන්නේ නොවේ. අනිවාර්යයෙන්ම ඒ කරන කතාවට කල්ලාතුව සායිසික මට්ටමේ ප්‍රකාශ වීමක් අරැඳීමක් පිළිල වීමක් මේ විතක්ක ਵਿਚාර වලින් කරදේ. ඒ විතක්ක ਵਿਚාර අපි හිතනවා නම් අපි ඒ කතාවට පෙළඹුණේ අසවලාගේ දෝෂ නිසා අසවලාගේ වැරද්ද නිසා අසවලා හදණ්ඩයි ආදි වශයෙන් ඒ සෑම අපි ඒ අර අබර ගෝයා තල ගෝයා කරගන්න හදන කතාවල් පවා මේ විතක්ක ਵਿਚාරුණෙන් පෙරලයි. ඒ විතක්ක ਵਿਚාරුණෙන් පෙරලා එනකොට මේ වෙලාවේ හිතේ පවතින ආ වූ කෙලෙස් ප්‍රදේශයේ අර විතක්ක ਵਿਚාර මාර්ගේ අර කතාවට නැගෙයි. ඒක නිසා හුඟක් ප්‍රඥාවන්තයා හුඟක් දක්ෂයා ලෝක සම්මතයේ හැටියට කියනකොට කතා කරන්නට වඩා කතා අහන්න අහන කෙනාට ඒ පුද්ගලයා කියන්ට හදන දේ නොතේරෙනවා නෙවෙයි. නමුත් ඒ වටි සංකාරයේදී බලනකොට තේරෙනවා මේ යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. අරක එන තාලෙන් කියා ගන්න පුළුවන්. මේක පිළිබඳව සාමාන්‍ය නිදර්ශනයක් දක්වනවා මේ මහත්මා ගාන්ධිතුමා මේ තමන්ගේ චරිත කතාවේ දක්වලා තියෙනවා තමන් පුංචි කාලේ ඉතාමත්ම ලැජ්ජාශීලී පසුබාහන චරිතයක් ඒ චරිතය නිසා නමුත් ඉපදිලා තියෙන ඉතාමත් මේ බුද්ධිමත් කුලවංශ පරම්පරාවක ඒ පරම්පරාවේ විතර වැඩි හිටියන් අතර විවිධ සංවාද ප්‍රවතිලා තියෙනවා. ඒතුම බොහෝ විද සම්බන්ධ වෙලා තියෙනවා නිස්සද්දව ඉඳලා අහගෙන ඉඳලා ඒක නිසා තේරුණයි කියලා කියනවා මේ වචන පාවිච්චි කරන කොච්චර අපි අර පිළිගැස්සකින් තොරව පාවිච්චි කරනවා. ඒ මොකද ඒක ඉතල ඊට අධික දෙයක් නෙවෙයි. ඒක කරන්න ගිහිල්ලා අන්තිමට එයින් ඇති කරගන්නා වූ සෘෂ්ණා ප්‍රදේශ එහෙම නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක පීසා විතක්ක පැතරන කෙලෙස් ප්‍රදේශය මෙතෙකයි කියලා කියන්නේ දන්නේ නැහැ මොකද ඒ තරම් ඕගේ සැරට වේගෙන් මේ දෝරි ගලන ප්‍රවාහය ගලන එතකොට කොච්චරනම් මේ වචනේ මාර්ගයෙන් අපගල් සිද්ධ වෙනවද ගාකල් එවැනි වාද රාශියකට සම්බන්ධ වුණාට පස්සේ සාන්දිතුමා සටහන් කළා කියනවා මට මේ වගේ සංවාදයකදී ඉතාම කෙටි වචන ස්වල්පයකින් අදහස දී ගන්න පුළුවන් ශක්තිය ලැබුණේ ගොඩක් අල් ලැබුම් කන්දිය නිසා කියනවා. ඒක නිසා සාමාන්‍ය සත්ත්ව ලෝකයේදී සඳහන් කරනවා බස්ස ප්‍රඥානවන්ත සතෙක් කියලා. ඒ මොකද උඹා කැහුම් කන් දෙනවා බොහෝම ටිකයි කතා කරන්නේ. නැත්තම් දී ගානක විතරයි. තුමිති කියන එක විතරයි කවදාහක් කතා කරන්නේ. ඒ නිසා ප්‍රශ්න ඉතාමත්ම ඥානාන්විත සතෙක් විදිහට ළමා ලෝකේ කතන්දර පොත්වල මේ සත්ත්ව ලෝකෙන් උපමාවක් දෙන්න ගන්නවා. ඒ වගේම තමයි යෝගාවචරය ආරම්භයේදී කතා බාහුවේ පවතින ඉඳ තියෙනවා. නැත්තම් සමහරව අර ගාන්ධි සමාවගේ නිසා විතරක වෙන්නත් ඉඳ තියෙනවා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මේ නිස්සද්ද භාවය එකක් මේ දෙන්නේ දෙන්නේ එකතු වෙලා කරන කතාව දෙක ඇතුළත ඇතිවෙනව මේ විතක්ක ਵਿਚාර අතර තියෙන වැඩ පිළිවෙල. ඒකට කියනවා විතක්ක විපහාරය. විතක්කයන් ඇවිල්ලා මේ අරමුණටම මේ අදාළ මාතෘකාවටම නැවත නැවත නම් වෙන ස්වරූපේදී බලනකොට යන්ත්‍රයක්. මේ ශබ්ද ප්‍රතිගත කරපු යන්ත්‍රයක් නැවත ක්‍රියාත්මක කරනකොට ඒ අදාළ විදුලි තරංගය ඇවිල්ලා වදිනකොට ඒ ශබ්ද විකාශන කොටස ඉබේම දෙතරුනවා. ඒකට ශබ්ද ටිකේ. ඒ වගේ තමයි මේ විතක්කේ ඇවිල්ලා යම් කිසි කලින් පැහැවපු කලින් හදාගත්ත අදහසක් අනුව ඒ විතක්කේ දිගට වැඩ කරන්න පටන් අරගන්නකොට ඒ බුද්ධලයට කතා නොකර ඉන්න බෑ. ඉතින් මේ දිබ්බසෝත ඥානයේ වාගේ අභිඥාලාභයෙන් විසින් පුදු පුහුණු කරන්නා වූ ඒ විශේෂ ඥානයේදී ඒ පුද්ගලයන්ගේ ඒ ඉන්ද්‍රිය කාමක පැහැදිලිවට අනුගේ හිතේ පවතිනා වූ මේ විතක්ක විපහාරය දැක ගන්න පුළුවන් ශක්තියක්. මේ පුද්ගලයා දැන් තව සුත්තකින් මෙන්න මේ කතාවයි කතා කරන්න හදන්නේ. ඒකට හිත හිතක්ක වශයෙන් මෙන්න පෙළ නැගීගෙන ඉන්න තැන දක්වම තේරෙන නිසා අර පුද්ගලයා එක්කම ඒ පුද්ගලයා කතා කරනවත් එක්කම කොච්චර දුරට හිටියත් ඒ සිද්දසෝත ඥානය ඇති උත්මයට අර යගේ අදහස් ඒ තරමටම මේ විතක්කය අපි පෝෂණය කරන දෙයක් අපි බොහොම ප්‍රිය වශයෙන් මනාප වශයෙන් මිහිරි වශයෙන් ගන්න දෙයක් නමුත් ඉතාමත්ම අඩුවෙන් තේරුම් ගන්න තියෙනවා මේකෙන් අපේ චරිතෙට මේකෙන් අනුන්ගේ විවේකයට මේකෙන් ස්ථානයේ ගරුත්වයට කොච්චරනම් කැලේසිමක් වෙන්න පුළුවන් ඒ විනාඩ දෙකක් කතා කරලා ඉවර වෙනකන් නම් ඉවරයි මොකක් හරි එකට ආවොත් මම මේකට දෙකක් කියලා ඒ හොඳ නම් හොඳයි නරක නැහැ වෙනම දෙයක් දෙකක් කතා කරනකන් ඉවරයි ඉතින් අවසානයේ කොච්චරනම් චේතනා නැත්නම් සංස්කාර රාශියකට අපි ඉඩ දෙනවද මේ විතක්ක ਵਿਚාරයන්ගේ ඇත්තාවෝ මේ උසි ගැනීම විතක්ක ਵਿਚාරයන්ගේ ඇත්තාවෝ මේ කිටි ගැනීම නිසා අපි යාන්ත්‍රිකව කොච්චරනම් කතා කර පෙළඹෙනවද ඒ කතාවට පිළිබින් පිළිබඳ භාවනා යෝගාවතරයෙන් බොහෝම ප්‍රසිද්ධ වාදයක් වෙන්න පුළුවන් මේක නිදර්ශනයක් වෙන්න පුළුවන් මතු කළ දෙන්න පුළුවන් මේ වාගේ මේ වාස්කෝ භාවනා කරන ඇත්තන්ට තමයි භාවනා වාරේ දැන් තව විනාඩි 10කින් 15කින් ඉඳ තියනවනේ ඊට විනාඩි 5කට ඉස්සලා ඊයක් හරි කාට හරි දීලා හරි කමක් නැහැ යාළු කරගෙන විනාඩි 5ක් කතා කරලා බලන්න. වාඩි වුණාට පස්සේ අඩු ගන්න විනාඩි 10ක් අර කතා කරන එක පිළිබඳ විතක් විචාර එන්නේ වෙනවා. අර කවදාකවත් ඒ තරමටම එක වචනයක් දොඩන්න, එක වචනයක් එළියට පනින්න, එක වචනයක් විචක්‍රමණය වෙන්න, සමුදාචාර වෙන්න කොච්චරනම් විතක්ක විචාර ආතතියක් ඇතුළේ ගොඩනගින්න ඕනේද? වේගයක් ගොඩනගින්න ඕනේද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ වාගේ ටිකක් කතා කරලා කොහොමද යන මාතෘකාවක් වෙන්න ඕනේ. කතා කළිවල භාවනා කළොත් වහාම උච්චර වෙලා යනවා. ඒ නිසා යම් කිසි අලුතෙන් අලුතෙන් බණක් කියන්න, අලුතෙන් අලුතෙන් දේශනාවක් කරන්න එන කෙනෙකුට රාත්‍රී 8-9 කාලේ තිබ්බ වුණොත් ඒ දේශනාවට කොච්චර සූදානම් වෙනවද කියනවනම් දේශනාව ඉවර කරලා ඉලා නිදා ගන්නවත් හම්බුනේ. කවදාකවත් නිදා. ඒ සූදානම් වෙනකොට ඇති කරගත්තට විතක්ක විචාර ජව කැවීම අර දේශනා කාලේ පුරාම උතුරයි. ගොජදා විදෝදය ඊට පස්සේ ඒක ආයතනපත් වෙන්න මුළු රාත්‍රියේ මධ්‍යම යාමේ දක්වාමත් ඉවරයක් වෙනවා. නමුත් ඒක අපි සමහර විටක අඳුරගන්නෙත් නැහැ. අඳුරගත්තත් ඒක හොඳ දෙයක් විතර අඳුරගන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහට මේ විතක්කේ ඇති කරන පුංචි රැල්ල පුංචි බුබුළු දැමිල්ල අවසානයේ අර විදිය තුනටුවක් මහා ගොජ දැමිල්ලක් වඩපත් වෙලා ඒක නිවෙන්නත් බොහෝ කාලයක්. ඉතින් මේ නිසා යම් අවස්ථාවක යෝගාවචරයේකට කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන මේ සංස්කාර ධර්මයන්ගේ නිමාව විසංඛාරගත හිත ඇති කර ගන්නට නම් ඒ මුදලට සාමාන්‍යයෙන් මේ කාය සංස්කාරය ඇති කර ගන්නට එක දවසක් එක දිගට නිතිපත භාවනා කරනකොට ගන්න පුළුවන් මේ වෙලාවකට මම භාවනා මේ වෙලාවේ පරියන්ක භාවනා මේ වෙලාවේදී ඉන්න පාටන වෙලාවේ ධානය බලන් දෙන්නේ මේ වෙලාවට සංතාප කරනවා කියලා කය වශයෙන් නම් යම් කිසි විදිහකට ගොනුවක් ගන්න පුළුවන්. නමුත් මේ ඇතුළත ඇත්තා වචී සංඛාර පිළිබඳව. පිටිවිලි පිළිබඳව සම්පූර්ණම විපේ කරා. ඒ මොකද මේ විතක්ක පටන් අරගෙන බොහෝ දුර දිග ගිහිලා තාම ඝන බහල වුණාට පස්සේ තමයි ඒක වීතික්‍රමණය වෙන්නේ. වචනේ නගර බාටපත් වෙන්නේ. ඒ වචනේ බාටපත් වුණාට පස්සේ ඒ වචන නතර කිරීම හෝ පරියන්කේදී නම් ඒ ඇති වෙනා වූ විතක්ක විචාර වල වේගය Java අඩු කිරීම පුදුමාකාර විදිහේ සමන්දේ අභිරුචියට විරුද්ධව යෑමක් තමාම ඇති කරගත්තා වූ තමාම දෝ කරගත්තා වූ මේ අවිසිල්ල මේ වාචන බාහුල්‍ය මේ දොඩමළු බව නතර කරන්න නම් අර සාමාන්‍ය ගමේ තොටේ කියන කතාව තමයි නිය පොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩා ගන්න ඕන පොරෙන් කපන්න තරමට ලොකු කරන්ට නොදී. එහෙමනම් එන්නේ එන්නේ එන්නේ අනුන්ගේ නිස්සද්දතාවයට තගේ කරලා ස්ථානයේ නිස්සද්දතාවයට තගේ කරලා තමන්ගේ මේ හිතේ දොඩමල් බව වටා වාචන බෞල්‍ය අඩු කරගන්නට අපි මේ විතක්කේ ආගේ වැඩ පිළිවෙල පිටක් යාගේ යාන්ත්‍රණය ඉතාමත්ම සැලකින්නේ තේරුම් ගන්න වෙනවා මොකද ඒක තේරුම් ගත්තොත් ඒ චිත්තක්ෂණියම සදාංග වශයෙන් නිබ්බුතිය ලබන්න පුළුවන් නිවන ලබන්න පුළුවන් ඉතින් අර චිත්ත නිවාසේ ඒ ගාතාවක අපි ගිය පාරත් ඒක සමුදේපත්ත සාකච්ඡා කරන පස්සේ ඉස්සත් කරගත්තා කිලෝණ යක්ෂයා සර්වඥාන්තුන් අහනවා රාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රතිලෝ මහන්සෝ කුතෝජ කුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරකා වංක නිවවස්ත ජා ඒ යක්ෂයා ආලෝකයක් නැත්නම් හොඳ ප්‍රශ්නයක් අහන්න ගලවතනස්කී ඒක ඔය හැමදාම පිළිතුරුනොත් රාශියේදී ආලෝකයක්ෂයාගේ ප්‍රශ්නයට ආයේ යක්ෂ උත්තර දෙනවා ඒ ත්‍යාගයෙන් උත්තර දෙනවා ඒ වගේ තමයි මෙතන ඒ සුතිලෝමයක් අහනවා අරති රති ලෝභෝච දෝසෝච කුතෝ නිදාන. සර්වඥාති ගාන ස්වාමීන් වහන්සේ මේ ලෝභයක් ද්වේෂයක් කියන දෙක කොතනින් හට ගන්නවද? කොතනද මේක නිදාන? අරති රති ලෝමහන්සෝ කුතෝද. අරති කියන කියන්නේ භාවනා කරන්න ආපුවාම ඒ භාවනා කරන වෙනුවට නැත්නම් විපස්සනා භාවනා කරන්න ආවම මේ විදිහට සමත භාවනා හොඳයි කියලා හිතාගන්න. නැත්නම් සමත විපස්සනා දෙකම භාවනා කරනට වැඩිය සීල රකින්න එක හොඳයි සිල්ලත්තන්ට උදව් කරන එක හොඳයි කියලා හිතනවා. එතන මේ සිල්ලත්තන්ට දාන දෙන එක හොඳයි ආදී වශයෙන් Tamanට කළාක ඉහළම අධි කුසලයේ තියෙද්දි ඊගාව කුසලයට පෝරදා. ඊගාව කුසලයට ආවඩන. ඒකට කියනවා අරතිය. රතිය කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි ඇති ආකාරය. ලෝමහංසය කියලා කියන්නේ මිත්‍ත්‍ය ගැනීම, කුසි ගැනීම කුපිත වීම හිතේ වහා ඇති වෙන උද්වේග වගේ දේවල් වලට ලෝමහංශ කියලා කියනවා අපි කියන්නේ මවිතලී හිතනවා කියලා කියනවා මේක කොහෙද හටගන්නේ හිතෝ නිදාන මනෝවිතක්ක ස්වාමීන් වහන්සේ මේ මනෝවිතක්ක කොහේ මොකක් නිදාන කරද්ද මේ සෑම දෙයක් අතරම තියෙන එක ලකුණක් විෂිකරංග විෂිකරංග ආපහු හැරලා එන ගතියක් කුමාරකා වංකමියෝස්ස ජම්පි මේ වංකයෙන් පදේ විවිධාර්ථ විවිධ ආකාරයෙන් තෝරන කොහොම හරි ගන්න දෙන විදි කරපුවාම නැවත Taman කරා හරි එන දෙයක් කුමාරයන් දෙන්නම් පිළිද විසි කරන්න ඇති. නැත්නම් මේ කියනකොට හිතනවා එදත් මම මතක් කරේ බූමරැන් කියලා. ඕස්ට්‍රේලියාව ගැන කවුරුන් කියනවා බූමරැන් කියලා එදා හිටපු ඒ ආදිවාසී ජනතාව සතුන් දඩයන් කිරීමට සහ ගස්වල තියෙන ගෙඩි කඩා ගැනීම සඳහා දමා ගන්න දෙයක් ඒ අරමුණට එල්ලෙට වැඩුණ නැත්නම් කරකලා තමයි ළඟට එනවා. අන්න ඒ වගේ තමයි මේ සර්වචනාංශයේ දෙන උත්තරේ තමයි ලෝභෝච්ච දෝතෝච්ච ඉතෝන්ත අරති රති ලෝමාන්තු ඉතෝත ඉතෝ සමුත්ථාය මනෝ විතක්කා කුමාරකා වංශමිව වස්සජා ඉක්ක්ෂේ ඔබ දැනගනි මේ ලෝභ දෝෂ දෙක මෙතනින්මයි හටගන්නේ අරති රති ලෝමහංශ අරතිය අධි කුසලයට කම්මැලි කරන නැත්නම් කාමයේ ආපිලකට ඇති රතිය ඒ වාගේම අපි පිනවීම පිණිස ඇති කරගන්නා යම් යම් මේ උද්දීපන ලෝමහංශ මෙතනින්ම යටගන්නවා. ඒක රැකේ මනෝ විචක්කයක් මෙතනින්ම යටගන්නවා. හරියට විදි කරපුවාම නැවත තම තමා කරා රකාගෙන එන දෙයක් කුමාරයන් විසින් සෙල්ලම් බින්ද විසි කරන්න ඇසේ. ඉතින් ඇත්තටම මේ තරමටම ලෝභ දෝෂයේ දුක දෙනවට ආරතිය රතිය ලෝමහංශයේ කියන දේවල් අපිට දුක් පිළිස පිළිතනවනම් මනෝ විතක්ක දුක් පිළිස දෙයක් හිතනවනම් කොහොමද මේක මමම ඇති කරා මගෙන් ඇති වුණා කියන ප්‍රශ්නේ බාරගන්න. මේක අපිට පේන්නේ මේ ලෝභයේ අනුමුසින් අපිට ඇත් කළා. අසවලාගේ මේ මේ ගති ලක්ෂණ නිසා පැහැකර ලක්ෂණ නිසා ලෝභය ඇති වුණා. ද්වේෂය ඇති කරේ අතවලා. අරතිය ඒ අතවලා නිසා. මට කවුරුත් හරියටෝ කියලා දුන්නේ නැති නිසා. ඒත රතිය ඒ රති ජනක වස්තු නිසා ලෝමහන්සේ කිව්වහම කවුරක්වත් ලොමු දැහැගන්න වෙන වැඩ. ඇතුලින් ඇති කරගන්නේ කියලා හිතන්නේ නැහැ. පිළිතන කොට ලොමු දැහැගන්නේ. නමුත් බංගුකට ඇතුලෙම ඇති. මනෝ විතක්ක කියන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන නරක පැත්තත් ඇතුලෙම ඇතිලා සංඛාරයට අපි බඳිනවා. කොහොමද මේක වෙන්නේ? යක්ෂය අහන්නේ කොහෙන්ද මේක හටගන්නේ කියලා. ඔන්න සර්වබන්ධාරි දෙවියන් වහන්සේ කෙනෙක් කියන කිසි කතාවක් නැතුව උන්වහන්සේගේ account එකට දාන්න දෙන්න වේය. ලෝක දෝෂ දෙවියන් වහන්සේගේ මනාව අපේ. අරතිය රති ලෝමාංශේ දෙවියන් වහන්සේලා ඕකම හදලා එවන්නේ ඒක දෙවියන් වහන්සේ සද්ධාව කියන දේ. මනෝවිතක කියන එක ඒක ඔයලාටයි ඉතිදක් නේද දෙවියන් වහන්සේගේ මනාවේ ඒ ආත්මෙ විදිහින් මෙහෙවන්නේ. ඒක නිසා මේ දෙවියන් විසින් ඇති කරා කියන එක තමයි දේශියට දේශියකුත් නැහැ හැබැයි මේ මූල ධර්ම බොහොම ගැඹුරක් තියෙනවා. සර්වඥාන්තර කලින් ඇති කරගත්ත දෙයක්. ඉතින් මේ යක්ෂයා මෙන්න මෙතනයි මේ පටලවිලා ඇති කරන් තියෙන සර්වඥයන් අහන කොහෙන්ද අරගෙන සර්වඥාන්තර කියන මෙතනින් මතක කරගන්න. බලනකොට මම කාර දෙයන්නාට ඇතුළේ. මෙන්න පොඩි නෑ මිනිස්සු කිව්වා හැම කෙනෙක් තුළම ඒ සම්පූර්ණ ලෝකයක් ලැබීමේ නෞකාර ශක්තිය තියෙනවා. පබස්තර මිදම් භික්කවේ චිත්ත ආගන්තුකේ උපක්ලිත්තේ උපක්ලිත හැම කෙනෙක් තුළම මේ සම්පූර්ණ ප්‍රභාසර හිත මේ දැන් තියෙනවා හරි බයයි මේක පිළිඅරගන්න මොකද ඒක තියෙනවනම් ඇයි රැස්වී දෙන්නේ නැත්නම් 18 රියන් වෙන්නේ නැත්නම් අහකින් යන්න බැරි කියලා හිත බැරි මෙන්න මේ මනෝ විතක්ක නිසා මනෝ විතක්ක මේ දේරම යටපත් කරන්න තමන් ඉන්න තමන් කෙලසන්න අතල පහල ඉන්න කට්ටිය ඔක්කොම කෙලසන්න කරා විතක්ක ඇති කරගත්තා. පස්සේ හරියට මුංචි ඉහළට නැගින නුග කඳෙන් වටෙන් බහින අරළු වලින් අර සම්පූර්ණ නුග කඳ වහගෙන ඉබ්බේ කොහෙද කියලා හොයාගන්න බැරි විදිහට අරළු බහිනාසේ අර සීලක භාස්කර හිත මේ ආගන්තුක මනෝ විතක්ක වලින් රූප විතක්ක වලින් සම්පූර්ණ වහකට පස්සේ ඉතින් මේ නුග ගහට හොයන්න බෑ කොහෙන්ද මම පොළොවට ඉස්ලාම සම්බන්ධ වෙන්නේ. උදි ඉස්සෙල්ලා නම් පොළවෙන් පටන් අරගෙන ඉහළටයි කන්නේ නැග්ගේ. අන්තිමට මොකද වෙන්නේ? කඳෙන් අරළු බිමට බැස්සට පස්සේ ඒ වහින අරළුවක් උඩට නැගපු කඳක් කොහොමදක් අපෙන් කරන්නේ? ස්නේහ ජාතය. ස්නේහ හොයාගෙන, සීතල හොයාගෙන, වතුර හොයාගෙන අර පහළට බහින අරටුව ඉස්ලාමුකට ආපු කඳ වගේ. අන්තිමට කඳ යට කරගෙන සම්පූර්ණ අරළුව ආපුවාම අර මිනිස් එක්කුල තමන්ගේ සම්පූර්ණ විමුක්තිය තමන්ගේ සම්පූර්ණ ගැළවීමට පූර්ණ ශක්තිය දැන් තියෙනවා කියන එක අර රූප විතක්ක රූප වේමේ ආදි වශයෙන් මනෝ විතක්ක දක්වා ඇත්තව සෑම විතක්කයක් මාර්ගෙන් අපි සම්පූර්ණ කෙලසෙනවා සම්පූර්ණ නැති බැරි තත්ත්වයටපත් කරනවා නිවන මේ ලෝකෙන් එහා පැත්තට දානවා නිවන් ලැබුපු ඇත්තෝ මේක දැන් නැහැ කරන්න බෑ කියලා මත පහල කරනවා ඉතින් එහෙ කියන්න බෑ තමයි. නෑ තමයි. එතකොට නැති බැරි සංඥාවක්. කවදාකවත් හැකි සංඥාවක් සක්කෝ කියන සංඥාවක් එන්නේ නෑ. සක්කෝ කියන සංඥාව ගන්න නම් මේ රූප විතක්ක දැන් තියෙනවා. මේ රූප විතක්ක වල මේ වචන දෙඩමල කිරීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා දකින්න මොහොතක් පාස රූපය විශේෂ වෙන්නා වූ රූප විතක් පිළිබඳව එළඹ සිටි සීයෙන් ඉන්නවනේ ශබ්ද විෂය ඇති වෙන්නා වූ ඒ ශබ්ද විතක්ක මේ ගන්ධ රස පොට්ටබ්බ ආදී ඒ ඒ ධර්ම පිළිබඳව පහළ වෙන්නා වූ විතක්ක පිළිබඳව සැලකිල්ලෙන් ගත කරනවා නම් ප්‍රධාන වශයෙන් සිදුවෙන තමයි ඒ පුද්ගලයා තුළින් සබ්බ පාපස්සා කරන කිසිම අකුසලයක් ඉදිරිය මේක පුරුදු වෙනකොට තමයි කුසලස්ස උපසම්පදා මේක දක්ෂතාවය පුරුදු වෙයි කියලා. අහන වෙලාවෙම අහන තත්ත්වයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බලනවා වෙනුවට මම දැන් අහනවා ඒ අහන සද්දේ විශේෂ මගේ දැන් ඔන්න විතක්ක පහළ වෙන්න පුළුවන් ඒක වුණොත් මම දෙඩමළු වෙනවා කාම ව්‍යාපාද නිසා අවින්තා විතක්ක වලට වෙනවා සංනාපාල වෙනවා බැදෙනවා ඒක නිසා මේ සියලුම වැඩපිළිවෙල නිය පොතෙන් කඩලා දාන්න නම් ඇහෙන පොතෙම ඇහිම පිළිබඳ උණු උණු වේම ඊගාට ගඳක් බලන වෙලාවක රසක් බලන වෙලාවට පහසක් ලබන වෙලාවකට ඒ එන පොතෙම මේ සෑම දෙයක් පිළිබඳව වැඩපිළිවෙල සංස්කාර භාගපත් වෙනකොට මේ විචක්ක විචාර කියන දෙක එක ගෑවිලා යනවා. ආන එතන අපි සැලකිල්ලක් තිබ්බන දොර මුරක මුරකාරෙක් දොරට පාලෙක් තිබ්බන එතකොට අපිට උවා අර ප්‍රපංච සංඥා සංඛාවකයන් ඉතල නතර කරගන්න. හැබැයි අර වචනේ නතර කිරීම, කය ක්‍රියා නතර කිරීම ආදී ගොරෝසු වැඩ පිළිවෙලවල් පිළිගන්නවවත් මේ විදිහට කියන වීතික්‍රම කෙලස් පිළිබඳවවත් ශික්ෂණයක්, ඉක්මීමක්, සීලයක්, ඉන්දිය සංවරයක් නැති කෙනාට ඒ සියුම් දේවල් කරගන්න. මේ සියුම් දේවල් කරන්න නම් ඊට ඉස්සෙල්ලා ඒ වීතික මට්ටමේ අපි නිකන් සමාජයට හිංසා කරන අනුන්ට Tamanට හිංසා කරන මට්ටම නතර කරගන්න. ඒකත් ආයතෙන් කෙරෙන්නේ. ඒ කරලා ඊගාව මට්ටම දැක ගන්නට මේ කෙලෙස් පහළ වෙනකොටම දැක ගන්න නම් මේ විතක්ක පිළිබඳව පැහැෙන අවබෝධයකින් ඉන්නවා. ඉතින් ධර්මද පිළික සූත්‍රයේ සඳහන් කරනවා යං සංජානාති තං විතක්කේ යං විතක්කේති චිත්තං පපංචේ යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාකරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේති චක්කු විඤ්ඤේයේසු රූපේසු අපි හැට රූපයක් එළඹිච්ච වෙලාව මුල් කරගෙන තමයි මේ නිරෝධ සත්‍ය පිළිබඳව විස්තර කරන්න පටන් ගන්නේ. හැටියෙන් උඩ බොහොම සෞඛ්‍ය සම්පන්න ඒකට පේන රූපයක් ආලෝකයක් තියෙන්න ඕනේ. මේ දෙක එකතු වෙනකොටම අපි අනිකුත් ඉන්ද්‍රියන් කෙරේ විචිතී තිබුණ හිත වහාම ඇහැට එන්න ඕනේ. එතකොට ඔන්න ස්පර්ශය කියන চৈতසිකේ පහළ වෙනවා. චක්කුන්ට පරිච්ඡ රූපේට උත්පදිත චක්කු වෙනවා. මේ තුන එකතු වෙනවත් එක්කම අපි ඒකට කියන්නේ මානසික চৈতසික ධර්ම වශයෙන් ස්පර්ශය පහළ වුණා. දෙක එකට එකතු වුණා යා වුණා. තින්නම් සංගති පස්සෝ ඇහැත් ඇරිලා තියෙන තාක්කල් රූපත් වෙන තාක්කල් හිතේ හිත ඇහිම දකින්න හිතන පහළ වෙන තාක්කල් අපි දැකීම කියන ස්පර්ශය ලබනවා. මේ ස්පර්ශයෙන් පස්සේ තමයි අපිට මේ රූපය පිළිබඳ විඳනයක් පහළ වෙන්නේ. කොහොඳයි නරකයි නැත්නම් හොඳ නරක දෙක අතර ලබනවා. ඒ ඉන්දිය මේ භාවනා සූත්‍රයේ සඳහන් කරන උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං. එතරම් ඒක පහළ වෙන්න පුළුවන්. යම් වේදේති තං සංජාන. යමක් ඉඳගත්තට පස්සේ ඔන්න අපි ලකුණක් තියාගන්න. මේ රූපේ නම් දකින්න වාටියි. දැක්කා මගේ ඇහැ පින් කරලා තිබුණා. කියලා ඒ රූප විදිබලව අපි සංඥාවක් ගන්න සුබ නිත්‍ය සුඛ ආසහඤ්ඤාවක් ඒ රූපේ නම් හොඳ. අන්න අමනාප රූපය දැක්කන ඉතින් මේක පිළිබඳව අපි අසුබ වශයෙන් නරක වශයෙන් නොදකින් වශයෙන් නොපතන් වශයෙන් සංඥාවක් ගන්න. මෙන්න මේ සංඥාව ගන්න තැනින් එහාට සා මෙහාට විශාල පරිවර්තනයක් අපි ධාර්මිකව තේරෙනවා. අපි දකින රූපයක් ඇහත් එහි පාර වෙන හිතත් නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පරමාර්ථ ධර්මමයි පටිච්ච සමුප්පන්නයි. නමුත් අපි අරගන්න සංඥාව ඒකාන්තයෙන්ම නිට්ටයයි සුඛයි සුභයි. සංඥාවක් බවට පත් කරගන්න නැතුව කවම දාකවත් මතකෙට යන්නේ නැහැ. සතුරු කබඩා වෙන්න ඒක සංඥාගත වෙනවා. මේ සංඥාවයි අපි හිතේ තියාගෙන ඉන්නේ අනිවාර්යයෙන් මේත් එක්කම අපි දකපු හැම රූපයක් පිළිබඳව නිත්‍ය භාව, සුඛ භාව, සුභ භාව, ආත්ම භාව හිතේ තැන්පතුවක් එක්ක අනිවාර්යයෙන්ම නිදාගත මේක මොලේ පිළිබඳ විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වල දෙලා තියෙනවා යම් යම් වෙලාවල් වලට යම් යම් තැන්වලට මධ්‍ය ප්‍රමාණයේ විදුලි ප්‍රතික්‍රියාවක් නැත්නම් විදුලි සංඥාවක් නැත්නම් විදුලි ඇනවුමක් කළොත් ඒ පුද්ගලයාට තමන්ගේ අතීත මතක ඉතාමත්ම සජීවීව පේන්න පටන් ගන්නවා. මේ සංඥාව ඕනෙම දවසක ඒ තැනකම ඒ ප්‍රමාණයම දුන්නොත් අර මතකයේ අර විදිහටම සජීවීව මතුවෙන බව නැවත නැවත ඒ ඒකාකාර සංඥාවල් දීමේ තේරුම් කළා කියනවා. සංඥාව විදුලි සංඥාව යන තාක්කල් අර මතකයේ සජීවීව සංඥාව අයින් කරපු ගමන් ඒ මතකයේ තිබුණු තැනටම ආය ඇතිලා ආය සංඥාව තුන විදුලි වේගයක් දුන්න ආනතර මතකේ මතුවෙලා ඒ මතකේ කවමදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා එකමයි ස්ථිරවම තමයි කියන්නේ නිත්‍යමයි හිතේ ඒ කියන්නේ කවදාකවත් විචිහිය නෙවෙයි මතකේ තියෙන්නේ මතකේ තියෙන්නේ Tamanට මතක තියාගන්න හොඳයි ගත්ත නිමිති ටික සලකුණු ටික ඒ සලකුණු ටික අපි නැවත බලනකොට අනිවාර්යයෙන්ම අපිට පේන්නේ තිබ්බ දේම වාගේ. ඒ මොකද ඒ තිබ්බ දේ තමන්ගේ ප්‍රිය කොටස, මනාප කොටස, රුචි කොටසයි අපේ හිතේ රඳේ. ඉතින් අභාග්‍යයකට වගේ ඒ සිද්ධිය දකම තව කෙනෙක් මතක තියාගෙන කියොත් එයා මතක තියාගන්නේ ඒ ටික නෙවෙයි. එයා මතක තියාගන්නේ තමන්ගේ රුචියට මනාපයට ගැළපෙන දේ. ඒක නිසා දෙන්නගේ මතකයේ අවදි කළොත් පසු සිද්ධියක සාක්ෂියක් වශයෙන් හෝ කට උතරයක් වශයෙන් ඉන්න දෙන්න hina වෙන්න කියලා ආගෙන ඉන්න කට ඊට hina වෙන්න කියලා. මෙන්න මේ සංඥාව තමයි සංස්කාරයන් පදලන්නේ. කවදාකවත් ඇත්ත දිග්ගේ නෙවෙයි. ඒ නිසා අතීතය පිළිබඳව සහ අනාගත පිළිබඳව කතා කිරීම හීනයක් තමයි. නමුත් මේකට ඕන කෙනෙක් පිළිතුර නැගෙහි හිටින්න පුළුවන්, Tamanda පිළිතුරක් Taman නැගෙහි හිටින්න පුළුවන්. කවදා හෝ සිද්ධියක් 100 100ක් ඇතිවෙනවා. මේ සංඥාවේ අත්‍යවශ්‍ය අංගයක් තමයි සිද්ධියක් අපි කවදාවත් 100ක් නොදැකි. ඒක වාක් විස්තර වෙනවා. විස්තර කරනවා මේ චිත්ත වීති පිළිබඳ ඔය කියන තුවාවල ඒ පෙන්වන පළවෙනි චිත්ත වීතියේදී අනිවාර්යයෙන්ම ඒ රූප සංඛාණයේ ඇහෙන් ලබා ගත්තට දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත වීති ඔක්කොම දුවන්නේ මනෝද්වාරයේ අරගත්ත සංඥාව මත. ඒ පුද්ගලයා ඇහත් කරගෙන කටක් කරගෙන බලන්නේ වගේ පේනවා. නමුත් සිද්ධිය සිද්ධ වෙන්නේ ඇහි නෙවෙයි සිද්ධි. මේ සිද්ධි තේරෙන ශීඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා ඒ පුද්ගලයා මේ තේරෙන එකම මල්ලට දාගන්නේ මම දැක්කා කියලා. ඇත්තම දැක්කේ එක චිත්ත වීදිකට සම්බන්ධ කොටස පමණයි චිත්තක්ෂණ ප්‍රදීප පමණ අනිත් තේරම මනෝ වීදියේ මනෝ ద్వාරේ සිද්ධ වෙන දේවල්. මේ තේරම එක මල්ලට දාගත්තා පස්සේ තමන්ගේ රුචි අනුව හිතාගත්ත දේවල් පහෙන් හතරක් කියනවා දැක්ක දේ එකයි ඒක 100 100ක් නැති නිසා ඒක පච වෙලා පැත්තකට යනවා අර හිතාගත්ත දේ හිතේ හිතේ මේක මත ඉඳගෙන තමයි සැලසුම් කරන්නේ මේක මත ඉඳගෙන මාගේ සංස්කාර කරන්නේ ඔන්න ඔය සංස්කාර වලින් තමයි මේ විතක්කේ පාරේ මේ විතක්කේ අපි කොච්චර දෝ නැවත නැවතත් හැපි හැපි ආක්කි දෙමින් ඔළුවේ අතක තියලා සුත්ත පොතේ සුත්ත ග්‍රන්ථයේ අත කියලා සාක්ෂි වෙලා කියනවා මම නම් කියන්නේ ඇත්තමයි ඇත්ත සිද්ධි වෙච්ච සිද්ධි කියලා තමයි කියන්නේ. මේ තරම විචිත්තයි පුතක් දැනගේ හිත. ඒ නිසා අහකට බලාගෙන ඉන්න කෙනාට බුදු වෙන්න ඕනේ නෑ නිවන් දකින්න ඕනේ නෑ භාවනා කරන්න ඕනේ අනේ මේ මිනිස්යාට ඉස්සෙල්ලා බොහෝම ජයත මේ සිද්ධිය දැක්කා දැක්කා කියලා හිතේට ගත්ත ගමන නිමිත්ත කරගත්ත ගමන නිමිත්ත කියන්නේ ඒකාන්තයෙන්ම ඉතිරි කිරීමක් නේ නිත්‍ය කර ගැනීම, සුඛ කර ගැනීම, සුභ කර ගැනීම. නිමිත්තෙන් එහාට සංඥා ගැනීමෙන් එහාට ඇති වෙනා වූ සංස්කාර විතක්ක ਵਿਚාරාදී සියල්ලම පුදුමාකාර විදිහට අපේ හිතමනාවක් මිස සත්‍යයේ ප්‍රත්‍යක්ෂයි. මේ නිසා සර්වචන් වහන්සේ පෙන්ව දෙනවා මෙන්න මෙවැනි විතක්ක පහළ වෙන්නේ අපි ගත්ත සංඥාවට යම් යම් සංජානාති සංකීර්ණයක්. කියමක් අපි සංජානනී කරාන සංඥා ලකුණු ගත්තන ඒකයි අපි විතක්කන එකන කවදාකවත් ඇත්තම නෙවෙයි වෙච්ච දීමත් නෙවෙයි. මොකද වෙච්ච දීතිය ඔච්චර වෙලා හිටින්නේ නැහැ. ඕම ශීඝ්‍රේ යන. ඒ ශීඝ්‍රේ යන එකමද ගත්ත ලකුණු තියෙනවනේ. අපි කියාගත්ත අඩයාලම අපි කියාගත්ත ආර්ධය අපි කියාගත්ත සලකුණ අන්නේ සලකුණ මත අපි විතක්ක කරනවා යම් විතක්කේති සම්පපංචේති. ඒ විතක්කනේ මත ඉඳගෙන කතා බාහුල්‍යයේ දොඩමල් භාවයකට වැටෙනවා. යම් පపంచේති යම් විතක්කේ සම්පපංචේති සතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංකාර සමුදාකරಂತಿ ඊට පස්සේ පුද්ගලයාට අර දැක්කේ කබරයා වුණත් තලබයා කියලා ප්‍රපංච සංඥාව තමම ඇති කරගත්ත ආ වූ මේ මනෝ විකාරවලින් විචක්‍රමණය වෙන්නේ කියලා විචක්‍රමය වෙනවා සමුදාකරಂತಿ කියලා කියන්නේ යට කරගෙන යනවා ගහගෙන යනවා ඒක නිසා කොච්චර සතුටෙක් දැක්කත් තමංගේ මිතුරු සංඥාවක් ඇති වුණාම මේ පුද්ගලයා සතුට වෙන්නේ නැහැ කොච්චර මිත්‍රෙක් දැක්කත් සතුරු සංඥාවක් ඇති වුණා නම් මිත්‍රෙක් වෙන්නේ නැහැ. ඇමරිකාවේදී පෙන්වලා දෙන තිබුණා මේක පෙන්වන්නට සීක්‍රෙන් වෙනස් වෙන රූප රාමු රාශියක්. ඒ රූප රාමු රාශියේ එක හැම තැනකදීම සුදු මිනිහා හැමෝටම උදව් කරන කරුණාවන්ත මෛත්‍රී සහගත කෙනෙක් විදිහට රූප රාමු රාශියක්. කළු මිනිහාගේ රූප තියෙනවා මේ මිනිසා ම්ලේච්චයි නරක වැඩ කරනවා, හත වැඩ කරනවා. රූපරාම එකින් එක කලවම් කරලා රාශිය දෝරේ ගන්න. ගන්න ගන්න එක රූපරාමයක් තිබිලා තියෙනවා. සුදු මිනිස්සෙක් ලෝකයක් අරගෙන මිනිස්සෙක් හරි කාටවත් වෙන්නේ. ඉතින් මේක සුද්ධන්න මේක පෙන්නලා ආපුවාම ඒගොල්ලෝ මේ සෑම රූපරාමයක වේගයන් දිහා බලන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කියන හරිනේ අපි කියන්නේ ඔතන සුද්ධාලාමයි හැදියාවක් කියනවා. මනුස්සකම තියෙන උදේට සංස්කෘතියක් තියෙන මේකත් පේනවනේ මුළු පුරාම එහෙම උදාන් උපකාර කරන උදව් කරනවා මේ කොච්චර හොඳ සාධාරණ රූප රාමු රාශියක්. ඉවසාර එක රූප රාමුවක් තුන රුද්දෙක් විසින් කවුරුත් ඔක්කේ මරන එක දකින්නෙත් නෑ දැක්කත් ඒ මනසයි කියන කවුරු හරි ඇයි මේක තිබුණා නේද මේ මේ ප්‍රාණඝාතය. නෑ නෑ ඒක කවුරු මිනිස්සෙක්. ඒක අපිට කවුරු මිනිස්සෙක්. මොන්නන කාලෙකින් තුවත් එමසක්. මේ කවුරු මිනිස්සෙකුට දුන්නොත් ඇමරිකාව ජීවත් වෙන මේ මනුස්සයා කියන්නේ මොකද්ද? සූද්ධ පෙනුමට වැඩි හරියක් හොඳ වැඩ කරාට උන් තමයි සතු. දැක්කනේ තුවක්වත් යන වෙන්නේ. මේ විදිහට පේ. ඒ මොකද මේ කලින් ගත්ත සංඥාවේ හැටියටයි අපි සුද්ධ සෝතුයි. කල්ල ම්ලේච්ච. උන්ව කල්පනායෙන් බැලුවොත් එක જાතියක්. මේක දැකලා තියෙනවා යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි මාර්ග ඥානෙ ලැබුණා නම් ඊට පස්සේ එවැනි පුද්ගලයෙකුට සගේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන රූපරාම තිබුණ එක එකක් වෙන්කර දැනගැනීමේ ශක්තිය තියෙනවා. පරිච්ඡේ ඥානය. කවදාකවත් සුද්ධ ලැබුවක් කොටින්කට කල්ල ළඟ සුද්ධක් කොටින්නත් කියලා සුද්ධගෙන් අතට කල්ල අතට තුවක්කුව දෙන්න ගන්න අපේ හිත ප්‍රපංච කරනවා. ප්‍රපංච කරනවා නම් ඒක තමයි hina වෙන තරමට දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපේ හිත කොච්චර අකමැතිද අපි කැමති දේ නරක පේනවා දකිනවා. මෙන්න මෙතනදී ආගමයි ධර්මයයි වෙන් කරන එක පිළිබඳව මගේ පුංචි කාලේ ඉඳලා මගේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක්. මේ ආගමිකයි සඳහන් කරන ඇත්තෝ මේක හොඳයි කියලා පෙන්වන්න හදනකොට මේ කරන සරති මේ කරන අඳුර මේ කරන කියාපෑම් ඔක්කොම සංස්කාරණි ඔක්කොම සංසාරික. නියත් හිතනවා අනු ඉදිරිපිට හොඳට හැදිරෙන්න ඕනේ කියලා. ඇත්ත ඒක හොඳයි ලේ ධාතු පිච්චෙන්නේ නැති එක හොඳයි ප්‍රෙෂර් එක බහින්න හොඳයි නමුත් කවදා හරි ඒ කරන මනස දැනගන්න බෑ මේ කරන්නේ රඟපෑමක් කියලා මේක තේරුම් ගන්න නැත්නම් අර මත පුදුමාකාර කරකැවිල වැටෙන්නේ මේ ප්‍රපංච සමුදාය ඒ රඟපාල රඟපාල අන්තිමට අපි අපිට මුණ දෙන්න වෙනවනේ විතක්ක විචාර ගැන බලනකොට ඒක නිසා ඒ සමානත්ම අකමැත්තේ නමුත් සමාහට ආගමට විරුද්ධ නමුත් මම මේ පුත්‍රයෝ ගත්ත තීන්දුවක් තමයි මගේ වැරද්දක් තියෙනවා කරුණාකර ප්‍රභූවරයන් ඉදිරිපිට දීක මතු වේවා. මොකද මට බෑ මේක තවදුරටත් මේක ඇදගෙන යන්න කාගේ හරි පිළිසරණි ඒ දුක ඒ අඩුපාඩු මත වෙලා අනේමට ගහලා හරි හදායි මට බුදුහාමුදුරන්ට වැඩි වටිනා නොපෙනේ ඊ ගහන මිනිසයා. ඒ මොකද මගේ අඩුපාඩු මට පේනවා. මේ සභා ගෞරවයේ හෝ වෙන මොනවා තිබුණත් මගේ අඩුපාඩු අදා ගන්න පුළුවන් නම් මට අර දීපංකර පාද මූලයේ නිමිත කාපතය රැඳ වැටෙනවා වගේ මගේ ඇඟ දිග ඇරලා දෙන්න පුළුවන් කරුණාව කරලා මගෙන් උඩ වෙලා එකක්. මෙන්න මේ කොටස අද පුදුමාකාර විදිහට මේ ආගම පැත්තේ අමුතු ආලපන ලාලපන කරලා වහන්නයි. කොහොම කෙරුවක්වත් උස්රෝගියාට දැනුම් ඇඳුවාට වැඩක් නැහැ. ලක්ෂණින් නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර පිළිබඳව ගැඹුරට යන කෙනා අනිවාර්යයෙන්ම අර මුලින් කරපු දේ මතක් කරපු දේ මතක් කරන්න ඕනේ. මේ કૃષ્ණාව පහළ වෙනකොටම මේ විතක්කය එලිපිට වේවා, පිරිසිදු පිට වේවා, බුදුන් ඉදිරි පිට වේවා, දේවදත්ත ඉදිරි පිට වේවා, නින්දදී වේවා දැක ගන්න ප්‍රාර්ථනා කරන තැන හංගන් ගන්න. කවදාක කාටවත් කියන්නත් එපා. ඔබ හංගලා වසංගලා කරන්න පුළුවන් දේවල්. ඒක නිසා ඒ අර කාතාවේදී හරුවචනාන්තේ යක්ෂයාට අර විදිහට යක්ෂූත්‍රය දීලා යේනං පජානාති සතෝ නිදානං තේනං විනෝදේති සුනෝහි යක්ඛ යක්ෂාඹ දැනගනි යම් කිසි කෙනෙක් මේකේ නිදානෙ දැනගත්තා නම් ඌ එතන මේක ප්‍රහාණය කරනවා නිසා අවශ්‍ය කරලා තියෙන්නේ මේ රූප විචක්කේ පව අන්නර විදියේ ගත්ත සංඥාවක් මත ඉඳගෙන ගොඩ නැගෙන්නේ මේකත් සංස්කාරයක් මේ සංස්කාරය හදාගෙන තියෙන්නේ කතරගයක් තලගයක් කරගන්නයි කන්ද දා රූප විතක්ක මට්ටමේම කෙලෙසලා තියෙන පුළුවන් වචනේ ගැන කුමන කතාවක්. වචනේ දෙනකොට ඒකේ කෙලෙස් පරිත භාවයේ වැగిරෙන සුළුයි. දෝරේ ගන්න සුළුයි. ඒක ඕ භාවනා කරන නැති කෙනෙකුට ඒ. නමුත් කවදාකවත් රූප විතක්ක මට්ටමේදී මේක අල්ලා ගන්න නම් බෑ. අර සෝත දිබ්බසෝත ඥානය ඇති කෙනෙකුට හැරෙයි. විපදෝත් ඥාන කියන කෙනාට හැබැයි ආර්යනාජනමක් වුණොත් විතරක් මේක කෙලෙස් පැත්ත දකි. නැත්නම් කෙලෙස් දකින්නේ නැහැ. විපදෝත ගන්න පුළුවන් අභිඥාවක්. නමුත් Tamanට පුළුවන් තිබ්බසෝත නැති වුණත් අභිඥා නැති වුණත් මෙන්න මේ විතක්ක මට්ටමේම අපේ මේ ක්‍රියාවද පිළිවෙල බුහුම් වැටෙනවා කුණු වෙනවා නාස්ති වෙනවා නිසා විතක්කේ වශයෙන්ම දැක ගන්න ලැබේවා කියන මට්ටමින් බලන කෙනාට නම් කවදාකවත් මම හිතන්නේ මේක කුසල පක්ෂයේ කියන හම්බ වෙන්නේ. දක්ෂින හරියක් දක්ෂින අකුසල පක්ෂයේ. ඒ මොකද දවසකට 15 විහිසක් වලින් 99.99999ක්ම අකුසල. කුසල විපාක කියලා කියන්නේ විපාක නැතිව. බුදුරජාණන් කියනවාගේ බුදු ගුණ ගැන කතා කරනකොට මේ 15 වෙනි විපාක හොඳයි. ඒ සංස්කාරනේ. ඒකට කියන්නේ කුසල අකුඤ්ඤා විසංකාරය. ඒ සංස්කාරය. අපුඤ්ඤාපි සංඛාර පුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤ කියලා කියන්නේ නොසැලෙන දේ විතක්ක කියන කම්පන චංචල නැහැ අන්න ඒක තමයි අපි කියන කුසලයේ කියලා ඒ අවිතක්ක සමාධිය කියලා හරවටනද තේනවා රූප විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන මේ තුන බහුල ලෝකයා ගත්තොත් ක්‍රම දෙකක් උන්වන්ට පෙන්න එකක් සතිපට්ඨාන දෙක මේ අවිතක්ක සමාධිය කියලා කරා අවිතක්ක සමාධිය කියන්නේ හිත චුෂ්ණීකේ කියා ගන්න බැරුව යන අරමුණ තියනවාද නැද්ද දන්නේ. වචනේ කියා ගන්න බෑ. කතා කර ගන්න බෑ. සංවේදනය කරන්න බෑ. නමුත් තමන් දන්න මෙතෙන් දෙනකම් ආවේ සතියෙන්. මෙතෙන් දෙනකම් ආවේ සමාධියෙන්. මේ මේ අරමුණ මේ කල්ලාතුමට හොඳට පෙනුණා. ඒකේ මට පිම්බින අවස්ථාව හැකින අවස්ථාව වෙන් කළ දක්න තරමට මම හොඳට දැක්කා. නැත්තම් ආස්වාදයේ ප්‍රස්වාදයේ වෙන් කරන තරමට මම දැක්කා. වම තියෙන පහර දකුණ තියෙන දකු පා පහරට වඩා වෙන් කර දකින විදිහට දැක්කා නමුත් හොඳට භාවනාව යනකොට ඒ දකුණ වම අතර වෙනස යාගන්න බැරි සත්‍යයකට සමානයි ආස්වාද ප්‍රසාර දෙක තුනී වෙලා චිරුම් වෙලා කියාගන්න බැහැ කියන්නේ විස්සක්කවත් පහළ වෙන්නේ නැහැ ඒ කියන්න ඕනේ කියන්නේ කොහොමද ඒ පහළ වෙන ඉන්ද්‍රියක පවා තමයි භාවනාවට බාධා ස්වරූපයෙන් පහළ වෙන්නේ. ඒ වෙලාවදී මතක් කරන අඩු ගන්න අරමුණ මෙහි කරන්න කර්මාවක් අපිට කලබල කරන්නේ. ඒ මොකද මේ අවිතක්ක සමාධිය වැඩෙන්න ආරම්භ. වැඩුණොත් ඒ පුද්ගලයා තුළ කවදාකවත් ආයේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක දේහිකා විතක්ක දෙයක්. මේ විතක්ක අවිතක්ක සමාධිය බාධා කරගෙන මෙනෙහි කිරීම හෝ වෙන මානසික ආර්ථවත් ගන්න ගියොත් ඒක අර නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටලා අහන්න වගේ නිින්ද යනවාද කියලා. මේක තානත් දක්ෂ යෝගාවචරය විසින් අවස්ථානුකූලව කළ යුත්තක් නිසා බුදුරයට බෑ ගෝලයා වෙන භාවනා කරන්න. බුදුරයට පුළුවන් මේක මතක් කරලා දෙන්න. යම් වෙලාවක විශේෂයෙන් මේක විපස්සනා අවස්ථාවක් තමන් ගත්ත අරමුණේ ප්‍රධාන පළ දෙක. ආසද පස්සාක ඉඳින හැකිලීම වම දකුණ හැම ලෝක හැම දෙයක්ම පළ දෙකක් තියෙනවා. අන්නේ දෙක අතර මායිම කඩලා. මරියාදා බිඳිලා. දෙක වෙන් කරගන්න බැරි වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි බුදුදෙනෙක් හොයමන් වෙන්නේ මොකද මේ දෙක කල් බොහොම ආදායම් අදගෙන ගිය හොඳ නරක දෙක. හොඳ නරක තුල ගිය වෙලා යනවා නරක හොඳ තුල ගිය වෙලා යනවා ඒ දෙක ගිය වීමෙන්මයි උපේක්ෂා පහළ වෙන්නේ උපේක්ෂාවට පමණයි අවිද්‍යාව වේ. අවිද්‍යාව දැකීමමයි විද්‍යාව කියන්නේ. ඒ නිසා හුඟක් ඔය සැලසුම් කාර්යෝ බලාපොරොත්තු අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතක නැත්තු අර අරමුණ දිහා වේගෙන යනකොටම අරමුණේ ඇත්තා වූ අර සංඥා ගැළවිලා ඒ මත සංස්කාර කරන්න බැරි ඒක ගුරුවරයාට කියන්නේ කොහොමද කියන තරමටම කතා කරගන්න බැරි මට්ටමකටපත් වෙනකොට මොකද වෙන ගැතියක් තියෙනවා. නැවතත් එක්ක පින්දී රැකීම හෝ කුඹල හකුල්ල හෝ බලන්න ගන්න. ආස්වාද ප්‍රසවාස නයිකුම් බන්නාදී කුම්බල ගන්න බෑ. වම දකුණ ඔක්කු වගේ කකුළු සූසයිල් දින පටන් ගන්නවා. ඒත් ඇත්තට මේ වෙලාවේ මනසගේ ප්‍රകൃති ගමන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රകൃති ආනාපාන සිතුවිල්ල තියෙන්නේ. ප්‍රകൃති පින්දි නැතිලම ඇවිල්ලා තියෙන්නේ. අනන්‍ය වෙලාවේ පහළ වෙන සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය. කිසිම නිමිත්තක් ගන්න බෑ. ඉතින් අර පද නිමිති ගැන මම ජීවත් වෙච්ච කුමාර රැප විඳගෙන ජීවත් වෙච්ච නිත්‍ය සංඥා ජීවත් වෙච්ච කෙනාට ඒක ඉච්ඡා බංගත්වයක් වඩපත් වෙනවා. අර වමනයන් දිසල වක්කාර ගතියකට එන්නේ, ක්ලාන්ත ගතියට එන්නේ, ආන් මේ වගේ වෙන්න පටන් ගන්නවා. කියන්න හොඳක් නැහැ කියලා හිතනවා. මොකද ඉතුවේ නැහැ කවදාකවත් භාවනා කරලා මේ වගේ දෙයක් අපිට මුහුණ දෙන්න වෙයි කියලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා නම් අම්මානුස්සාරිවත් පිළිගන්න බැහැ. ඉතින් කොච්චර කල් සංසාරේ මේ විචක්කයාගේ නැත්නම් මේ නිමිති මාර්ගයෙන් සංස්කාර මාර්ගයෙන් විතක්ක මාර්ගයෙන් අපි මේ පෙන්වන්න හදන මේ සාතෝක ලෝකේ මේ සතහන් ආකාර තුන නැති වෙච්ච අංග කොච්චරක් කලවද පිටයන්මයි කියන්නේ බොහෝම අතලක් නමුත් මේකේ තියෙන පිස්සුව ටික ටික ටික ටික හදලා පිස්සුව පුරුදු පුරුදු වුණාට පස්සේ තමන් තුල පටි සංකාර නැති වුණාට කාය සංකාර නැති වුණාට මනෝ සංකාර නැති වුණාට එන්නේ එන්නේ එන්නේ ඒ વિશે නොසලෙන ගහක් වගේ ගලක් වගේ තාපසෙක් වගේ ගල් බමුණෙක් වගේ නිසංසල වෙන්න උත්සාහ එතකොට අපිට කුප්පන જાති කික්කිලි જાති කොච්චර කුප්පණ්ඩාව නොපුතීසි කියන අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා අරතනද ධම්මචක්ක සූත්‍රය දේශනා කළේ මම හිත ආයෙ කිපෙන්නේ නැහැ මේ වෙනකොට නම් මේකෙන් යනකොට නම් යෝගාවචරයාට යම් ප්‍රදේශයකට මේ හිතක් ත්‍යාග වැඩ පිළිවෙල. මේ විතක්ක නිසා විචාර කරන්න ඇති. ඒ විචාර නිසා අපි කතා බාහුල්‍යයට කියන්නේ හිත ඇතුලේ තන්ත සංයම දොරමළු වෙන ගතිය ඇතුලින් පිළිබඳව සෑහෙන විස්තර දක්වන්න පුළුවන් වුණාට පස්සේ මෙන්න මේ අරමුණේ පළු දෙක එකිනෙකට යා වෙනකොට භාවනාව හොඳයි දිගට යන්න ඕන නම් වෙන්ත බැරි සත්‍යයක් වෙන්න ඕනේ කියන කෞෂත්වය ඇති වෙනවා. හැබැයි සාමත් පැහැදිලි කරගෙන කරන්න පුළුවන් මේ தත්ත්වෙට කෙනෙක් ඉතාම ලේසියෙන් දිනනවා. මේක ඒත්තු කරලා දෙන්නයි අමාරු. ඒ තරමටම මේ විතක්කේට කැමතියි. විතක්කේ දෙවිකේ හරියට ඉර දෙඳලා වෙන් කරලා මේ හොඳය, මේ නරකය, මේ මගය ආදි වශයෙන් ඒ කියන ලයිස්ට් එකට ගිලීමට ඉක්මනාකාර බැඳි